ගුවන්විදුලි කොරිඩෝව යනු විශිෂ්ට සංගීතවේදීන්, ගීත රචකයින්, සාහිත්‍යවේදීන්, ගායක ගායිකාවන්, මාධ්‍යවේදීන් ඇවිද ගිය ඊතා වටිනා තැනක්. මේ කොරිඩෝව වෙන තැන්හි ඇති දහස් ගණනක් වූ කොරිඩෝ වලට වඩා වෙනස් තැනක්. ගුවන්විදුලි කොරිඩෝවේ අද ඇවිද යන්නේ ශ්‍රී ලාංකීය සංගීතයට, ගීතයට අමරණීය මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනෙකු සමගයි. අද කොරිඩෝවේ ඇවිද යන්නේ අමර සේකර. ගීපොතයි මේවිතයි යනු එක් කතාවකි. නමුත් මේ කතාව ඇතුලේ කතා දෙකකි. අමර සේකර සිංහල සුභාවිත ගීතේ අමර ස්වරය හා වාග්ලාවන්‍ය අමර සේකර ගී පුතයි මීවිතයි මොරටුව කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇල්බර්ට් පෙරේරා කුඩා කල සිටම සංගීතයට ලැබි දරුවෙක් විය. ඔහුගේ පියා වයලීන අලුත් වැඩියා කිරීමට මෙන්ම අලුතින්ම වයලීන හැදීමටද දක්ෂය. සිය පියා දවසේ වැඩ කටයුතු අහවර වී හැන්දෑවට වයලින් වාදනය කරමින් කී කැයීමට හුරු වී සිටියේය. පුංචි ඇල්බර්ට් පෙරේරාට සංගීතය ඉගෙනීමට දැඩි ලෙස යොමු කළේ ඔහුගේ පියා මෙන්ම වැඩිමල් සොහයුරය ඇල්බර්ට් පෙරේරාට උපන්දිනයක් තා පියාගෙන් වයලීනයක් තෑගි ලැබෙන ඇල්බර්ට් පෙරේරා කුඩා කල සිටම සංගීතය නිසා අවට ගම්වල ප්‍රකට විය. ඔහු දක්ෂ වයලින් වාදකයෙකු වන බවට කුඩා කල සිටම ඉඟිපල කළේය. Thank you. 1953 දී රතන්ජංකර් පඬිතුමා ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ගුවන්විදුලියේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ සඳහාය. ඒට ඉදිරිපත් වූ ඇල්බර්ට් පෙරේරා පිළිබඳව මුල්ම තක්සීරුව ලබා දෙන රතන්ජංකර් පඬිතුමා ඔබ තමයි ලංකාවෙන් බිහිවන විශිෂ්ටතම ගායකයයි කීවේය. එදස්මසි 53 දී ශිෂ්‍යත්වයක් ලබා උත්තර ಭಾರತೀಯ වාග්ධාරී සංගීත හැදෑරීමට ඉන්දියාවට යාමට ඔහුට වාසනාව උදා විය. ශිෂ්‍යත්වය ලබා ඉන්දියාවට යාමට පෙර සරච්චන්ද්‍රන් මුණගැසුණු ඇල්බර්ට් පෙරේරාට මහදුරු සරච්චන්ද්‍රන්ගෙන් ජීවිත ගමන වෙනස් කළ හැකි උපදෙසක් ලැබිණි. ඔබ කවදා හරි ලංකාවේ විශිෂ්ට සංගීතඥයෙක් ගායකයෙක් වෙනවා. ඒ බවට ලකුණු ඔබ පහල කරලා හමාරයි. ඔබගේ ඔය ඇල්බර්ට් පෙරේරා නම වෙනුවට නම වෙනස් කරගන්න. ඔබ අමරදේව නමින් මින් ඉදිරියට පෙනී සිටිය යුතු යන්නයි. එතෙක් පටන් ඔහු WD අමරදේව විය. නාදේ කොකිලයන්ගේ කොකිල නාදේ ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන්ෝ මෙරට සිංහල සංගීත ලකුණ සොයාගේ සංගීතඥය මෙරටටම ආවේනික සංගීතයක් සොයාගිය ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් සිටියේය. දේශීය සංගීතයේ සොයමින් සිටි ආනන්ද සමරකෝන් පළමුව ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළේය. පසුව ඒ මඟකේ සුනිල් ශාන්තය මේ දෙදෙනාම ගිය මග යන තවත් සංගීතඥයෙක් බිහිවන්නේ මේ අතරතුරය. ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තන් හදාදුන් මගේ යමින් දේශජ සංගීතයේ ආත්මය අල්ලා ගන්නට සමත් වූ සංගීතඥයෙක් බිහිවිය. ඒ WD අමරදේවයන්ය. වැලි තල අතරේ හිමිහිට වස්නා වැලි තල අතරේ එමිහිට බසිනා නිරංජන නදියේ කලා හිත වැඩ සිට බුදු පුරුදා සිලෝහිමි මොක්සුවලන මොහොතේ සමාධි භාවනා ඉගෙනීම අවසන් කර ගුරුවරයෙකුසේ සේවයට යාමේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගේ දේශනාවකට සවන් දීමට අවස්ථාව ලැබුණා. ගීත රචකයෙකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉෂ්ට වීමක් යයි ඒ මහතා එහිදී සඳහන් කළේය. මාද ගීත රචකයෙකු වූහොත් මැනවයි මට නිකමට සිටින. මහගමසේකරගේ ගීත නැමැති ගී පොතේ එන පෙරවදනක මහගමසේකර එසේ සටහන් කළේය. හිතන්නේ කලා මාධ්‍යයන් වශයෙන් විවිධ වුණත් කලාකරුවා කියන පුද්ගලයා කරන්නේ එකම වැඩක්. එකම කාර්යයක්. ඒ කියන්නේ තබාගේ හිතේ තියෙන යම් කිසි වින්දනයක් අනුන්ට ඉදිරිපත් කළා. ඒ අනුන්ගේ හිතෙත් ඒ වගේ වින්දනයක් ඇති කරලා යම් කිසි රසයක් ලබා දීම. ඉතින් එතකොට එක් එක් කලාකරුවෝ මේ වින්දනයක් ලබා දීමේදී එක එක මාධ්‍ය පාවිච්චි කරනවා. 1929 අප්‍රේල් 7 වෙනිදා වදාවානේදී උපත ලද සීකර පාසල් ගියේ වදාවන් රජයේ පාසලටයි. කුඩා කල ඉගෙනගත් කාලේ ඔහු පන්ති කැපී පෙනෙන ශිෂ්‍යෙක් වූයේ ගායනීයට හා චිත්‍ර ඇඳීමටය. ඔහු පොතපත කියවීමට උනන්දුවක් දැක්වුවද කවි ගීත ලිවීමට ඔහුට උනන්දුවක් නොවිය. සීකර පිළිබඳ මතකය අවදි කරන්නේ ඔහුගේ සමකාලීන පාසල් මිත්‍ර ප්‍රකට ලේඛක කේ ජයතිලක මහතා. ඒකර ඊටාම දක්ෂ ශිෂ්‍යයෙක්. හැබැයි පන්තියේ හිටපු ඒ පන්තියේ හිටපු දක්ෂම ශිෂ්‍යයා ඔහු නෙවෙයි. නමුත් කවදාවත් දෙවෙනි තුන්වෙනි ස්ථානයෙන් පල්ලෙහාට ගියේ නැහැ. නමුත් අපේ පන්ති වල පළවෙනි තැන්ගත්තු අය කොහෙද කියලා අපි දන්නේ නැහැ. අදත්. ඒකර ඒ කාලේ ගීත රචනයට නෙමෙයි කිසිම ලිවීම පිළිබඳ ප්‍රදර්ශනය කළේ නැහැ දක්ෂතාවක්. සේකර කුඩා කල තරමක් දඟ ශිෂ්‍යෙක් පමණක් නොව ඔහු වඩා දක්ෂතා පෙන්වුවේ ගී ගායනයට හා චිත්‍ර ඇඳීමටය. ඔහු දක්ෂ ශිෂ්‍යෙක් ඉතා විශේෂයෙන්ම ඔහුගේ දක්ෂතාව කැපී පෙනුනේ චිත්‍ර සඳහා හා ගායනය සඳහා. ගායනය සඳහා කොයිතරම් දක්ෂකමක් පෙන්වද කියතත් මම හිතන හැටියට මුළු පළාතෙන්ම 1930 ගණන් වල අගභාගයේදී මුළු පළාතෙන්ම පළමුවෙනි වරට ගුවන්විදුලියට පැමිණ පද්‍ය ගායනයක් කළේ ඔහු තමයි. ඔහු ගායනා කළේ පද්‍ය පන්තිය මැලේරියාව පිළිබඳව මට පද දෙකක් පොත් එකෙන් මතකයි. මැලේරියාවෙන් අද දන හෙළදීපේ පෙළෙහි වැඩිමෙන් මදුරු විකුගේ තාපේ නෝ. ඕකෙන් තමයි පටන් ගත්තේ. ඔහු තා විශාල වශයෙන් පතපත කියවුවා. අපි කීප දෙනෙක් එකතු වෙලා ඒ කාලේ පොත්පත් සුලභව තිබුණේ නැහැ. තාම කුඩා පුස්තකාලයක් තිබුණේ. තනි අල්මාරියක්. ඒක මම හිතන්නේ පොත් 200කට වඩා තිබුණේ නැහැ. ඒකේ තේරම වැඩි හරියක් යුද්ධ ප්‍රවෘත්ති තිබුණේ. යුද්ධ ප්‍රවෘත්ති ඇතුළුව අපි ඒ තේරම මුළු අල්මාරියම අපි ඉවර කරලා තිබුණේ. ඊට පස්සේ අපි එකතු වෙලා කුඩා සමිතියක් වගේ අපි දෙතුන් දෙනා එකතු වෙලා එක එක තැනට ගෙදරවල් වලට ගිහින් පොත් එකතු කරගෙන ඇවිදින් ඇවිදින් කියවලා ආපහු බාර දෙනවා. අපි එක්කෙනෙකුට එක්කෙනෙකුට පොතක් හම්බ වුණාම ඒ තුන් හතර දෙනාම ඒක කියවලා තමයි ආපහු අයිතිකාරයාට යන්නේ. ඒත කාලේ සියදාස ප්‍රසේනගේ පොතපත ගොවියෝ පවා ඉතා බහුල වශයෙන් ඒ ප්‍රදේශයේ කියෙව්වා. සේකර අපි හැමදෙනාටමත් වඩා කියවීමේ ඉතාම දක්ෂයෙක් වුණා. මට මතකයි මගෙන් එකවරක් සදල් පිළිකුව කියන පොත පිට වුණ අලුතම ඒ සති කිහිපයක් ඇතුළත ඔහු අවස ඉල්ලගෙන ගියා පහුවදා ගැනත් බාර දුන්නා. මට සැක හිතුණා මෙයා කියවලද කියලා. නමුත් මං අහපු ප්‍රශ්නවලට ඔහු හොඳින් පිළිතුරු දුන්න නිසා නිසකයන්නේ පොත්ත ඒකාන්තයෙන්ම කියවලා තිබුණු බව පෙන්නා. මොකද සමහර ඇතම් කොට අටපාඩමින් පවා කියෙව්වා. පාසල් අධ්‍යාපනයෙන් පසු 1950 දී නිට්ටඹු ගුරු විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබූ ඔහු 1952 දී සිංහල භාෂාව පිළිබඳ පළමු පන්ති සාමාර්ථයක් ලබා ගුරු සේවයට එක්විය. හේව විතරණ විද්‍යාලයේ උගන්වමින් සිටියේදී පාසලේ දරුවන් සම්බන්ධ කරගෙන ඔහු ගීත නාටකයක් නිර්මාණය කළා. ඒ 1959 දී ඒ නැරඹීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කර තිබුණේ මහාචාර්ය සරච්චන්ද්‍රන්ටය. එම නාට්‍ය නැරඹීමෙන් පසු සරච්චන්ද්‍රන් සේකරට ලිපියක් කිවිය. 1959 මාර්තු 13 වෙනිදා හිතවත් මිතුර ඔබ එවූ ලියුම අද ලැබුණා. ස්වර්ණලතා නාට්‍ය බලා මට ඔබ සමග වචනයක්වත් කතා කරන්න බැරි වුණේ වහා යන්න සිදු වූ නිසායි. ආදුනික නළුනිලියන්ගේ රැඟුමක් වශයෙන් එය ප්‍රශංසාවට භාජනය විය යුතුයයි මට සිතුණා. ප්‍රතිභා ඇති නළුනිලියන් මෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එතරම් අංග සම්පූර්ණ නිෂ්පාදනයක් බලාපොරොත්තු වීම වැරදි. නාට්‍ය සන්දර්භය ගැන ඔබ සමග කවදා නමුත් සාකච්ඡා කරන්නට කැමැතියි. මේ විෂයෙහි ඔබ දරන ව්‍යායාමය සාර්ථක වේවායි පතමි. හිතවත් සරච්චන්ද්‍ර1960 දශකයේ මෙරට සිනමාව වේදිකා නාට්‍ය ගුවන්විදුලි ගීත හා වැඩසටහන් නෑමුල් නිර්මාණකරුවන්ට ගර්භණී සමයක් විය. හෙන්රි ජයසේන, ගුණසේන කලපති, දයනන්ද ගුණවර්ධන වැනි යථාර්ථවාදී නාට්‍යකරුවන්ද ඩී.බී. නිහාසිංහ, සුගතපාල සෙන්වත්යාපා, දයනන්ත කුණවර්ධන ධර්මසේන පතිරාජ වෙන නිර්මාණකරුවන් සිනමාවට පිවිස සී නිර්මාණකව හදා වඩා ගන්නේ මේ සමයය මඩවලේ ස්වත්නායක ධර්මසිරි ගමගේ ආනන්ද සිරිසේන සුගතපාලද සිල්වා ප්‍රේමසිරි කේමදාස සෝමදාස ඇල්විටිකල ෂෙල්ටන් ප්‍රේමරත්න මහගමසේකර WD අමරදේව වැන්නවුන් පැතිරුණු විවිධ නිර්මාණ ක්ෂේත්‍රවල නවමු අත්දැක බැලීම් රසක් සිදු කෙරුණු යුගය මෙයම විය. 60 දශකයේ විවිධ කලා ක්ෂේත්‍රවල නැගීම සනිටුවන් කළ යුගයක්ම විය. සිය වෘත්තීන් අතහැර පූර්ණ කාලීන නිර්මාණකරණයට බොහෝ පිරිසක් එක්වන්නේද මේ යුගයේය. මහකමසේකර අමරදේව නම් යුගල බිහිවන්නේද මේ සමයය. එදසම්සේ හැට එකේදී ගුවන්විදුලි වැඩසටහන් උපදේශක මණ්ඩලයේ සමාජිකෙක්ව සිටි මාචාර්ය සරච්චන්ද්‍රයන් මහගම්සේකර කැඳවා යෝජනාවක් කළේය. දැන් ඉතින් අමරදේවයි සේකරයි ගුවන්විදුලි ඉන්න නිසා අලුතින් ගීත නිර්මාණ ටිකක් කරමු ඒ යෝජනාව අනුව යමින් මදුවන්තී වැඩසටහන ගුවන් විදුලිය ආරම්භ කරන්නේ අමරදේවයන් හා මහගමසේකර නම් වූ විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ එකතුවෙනි මදුවන්තී සිංහල සුභාවිත ගීතයේ අමරණීය මන් සලකුණක් පෙර මල ඉර බසිනා හැන්දයාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉදදී අඳුරේ තැඟවි ගීත සාහිත්‍යයේ වර්ධනය ආරම්භ වුණු යුගය හැටියට මට හිතෙන්නේ මහගමසේකර මාහා එක්ව ඒ වගේම මට මතකයි ගුවන්විදුලි සංස්ථාවේ එවකට අපහා එකත බැඳී කටයුතු කළ මගේ මිත්‍ර එච්.එම්. ගුණසේකර බඳු ඒ ශිල්පීන්ගේ සහයත් එක්ක මම හිතනවා මදුවන්ති ගී සරණිය වියත් වෙනවා අතර ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැතුවා වැස්ස වහින්නට තිස්සල පහසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට පස් නැත නිල් නිල් මට ලොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝකාරු මලවට බඹ රිඳුනතන් මලවට බඹ රිඳුනතන් වැහි වැහලා ගඟ පිරෙන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතු පිට මල පිටින් මලවට බඹ රිඳුනතන් වැහි වැහලා වතුර වගේ උඹ දිනා වෙරන් කලු දිනා වෙරන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනා වෙරන් කලු දිනා වෙරන් තලා හැලෙන වැඩි වතුර වගේ උඹ දිනා වෙරන් කලු දිනා වෙරන් වෙලා මගේ හිත දිනාවකින් තව නාගයන් සල්හි ස්වකීය කලාව කෙරෙහි අතිශයින්ම ආසක්ත වූ මහගමසේකර අප රටේ වඩාත් ප්‍රකට වන්නේ ගීත රචකයෙකු ලෙසටයි. කලාකරුවෙකු ලෙස ඔහු සිය පණිවිඩය ජනතාව වෙත ගෙන ගිය ප්‍රකට මාධ්‍ය වූයේද ගීතයයි. සේකර සිංහල ගීතය තුළ විප්ලවීය චරිතයකි. ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරවීය. සේකර අමරදේව කල්යාණ මිත්‍ර සුසංයෝගයේ එහි ප්‍රතිඵලයක් විය. පසුව එකී බුද්ධිප්‍රිය ගීත මාධ්‍ය අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක් කරන්නට ඔහු සමත් විය. ප්‍රකට සාහිත්‍යවේදී W.A. අබේසිංහ සූරින් සීක්‍ර දකින්නේ එපරිද්දෙනි. ඕනම කලාකෘතියකට යම් ප්‍රමාණයක අත්දැකීමක් පදනම් වෙනවා. ඉතින් ඔය ගීතයකට නම් ඊටම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. දැන් නව කතාවක විශාල ජීවිත ප්‍රදේශයක් විශාල ජීවිත අත්දැකීමක් පදනම් වෙනවා. නමුත් ගීතයක් වගේ දෙයක චිත්‍රයක් වගේ දෙයක ඊටම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. සමහරට නම් දියැලක් දැකලා හිතේ ඇති වෙන සන්තෝෂයක්. එහෙම නැත්නම් දුප්පත් ළමෙක් දැකලා හිතේ ඇති වෙන කනගාටුවක් වගේ දෙයක් වෙන්න පුළුවන් ඒ අත්දැකීම. ඒ සමහරට ඉතාම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් හැම හොඳ ගීයකම යම් කිසි වින්දනයක් තියෙන්න ඕන. ඒ වින්දනේ එන්නේ අත්දැකීම් ඉදිරිපත් කිරීම මගින්. ප්‍රවීණ ගේය පද රචක මහගමසේකර ඉරත මුවාරෙන් ඉඳගෙන තිත පීරනවා කනට මුවාවෙන් ඉඳගෙන කලු කල දෙනවා දීප සංගරේඛාවෙන් මූල බලනවා වලාකුලෙන් අහස්තරෙන් බිමට වදිනවා වරුසාවෙන් කුසුම් සලනවා ඇලදොල ගල් ඇදහැලිලා ගිමන් නිරෙනවා මගේ හදත අදා සතුට ඔබෙන් ලැබෙනවා ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා කඳට මුවාවෙන් ඉඳගෙන සලු බල දෙනවා දීප අන්දරේ කලෙන් විමට වඩිනවා ගීතයේ කවියේම සොහයුරෙක්යයි කිව හැකි තරමටම ඒ දෙක අතර දැඩි සම්බන්ධතාවයක් ඇත. කවියට මෙන්ම ගීතයටද කිසියම් කාව්‍යමය කල්පනාවක් වස්තු විශේෂ වෙයි. ගීතයේ මෙන්ම කවියද ශබ්ද රසෙත් අර්ථ රසෙත් සංකලනයකි. එහෙත් එක කුස ඔත් සොහයුරන් දෙදෙනෙකු අතර වුවද එකිනෙකාට වෙනස් ගතිගුණ ඇත්තාක්මින් ගීතයට හා කවියටද ආවේනික විශේෂතා සහ සීමා ඇත. කවිය කියවා රසවිඳිය යුතු අතර ගීතය අසා රසවිඳිය යුතුයි. කවිය කීපවරක් වුවද කියවිය හැකි නමුත් ගීතය ඇසින්නේ එක්වරක් පමණි. කවියේ මෙන් නොව ගීතයේදී ශබ්ද රසයේ බෙහෙවින් ඉස්මතු වී සිටී. අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා වචන ප්‍රයෝජනෙට ගැනීමේදී කවියාට තරම්වත් නිදහසක් ගීත රචකයාට නැත. ඊටම සුළු වචන සංඛ්‍යාවකින් තම අත්දැකීම් කියාපෑමට ඔහුට සිදුවේ. කවියේදී බොහෝ විට දුර්ගුණයක් වන පුනරුක්තිය ගීතයේදී අත්‍යවශ්‍ය අංගයක් වේ. ගීත නිර්මාණයට අදාළ වන මූලික රීතීන් මහගමසේකර විසින් වටහා ගන්නා ලද්දේ එපරිද්දෙනි. මහගමසේකර චිත්‍රපට ගණනාවකට ගීත රචනා කළේය. සාරවිට ආදරයයි කරුණාවයි ගැටවරේ වූ වන්සලු පරසතුමල් වෙස්කත්තෝ සත්සඳුර බිනරමලේ වෙසතුරු සිරිත ඔහු ගීලී වූ චිත්‍රපට අතර ප්‍රකටය. වංශන චිත්‍රපටය නිර්මාණය කළේ ආචාර්ය ලිස්ටජන් ස්පීරිස් විසින් ඒ 1967 වර්ෂයේදී. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ W.D. අමරදේවයන්. චිත්‍රපටයේ ගීත නිර්මාණය පැවරුණේ මහගම්සේකරටය. මේ චිත්‍රපටයේ කතාව ලියූ පීකේඩී සෙනවිරත්නන්ගේ මතය වූයේ චිත්‍රපටයට උචිත ගීත නිර්මාණය සඳහා චිත්‍රපටයේ රූගත කිරුණු අඹේපුස්සටම ගොස් ගීත රචනා කළ යුතු යන්නයි කතිකා කරගත් පරිදි ගමන සිදුවේ. අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුලින් හා නිල් තුරුලියන්ගෙන් සැදී උස් කඳු මුදුනක් විය. සේනාසනයක පවතින ශාන්ත ස්වභාවය එහි විය. කඳු බැවුමේ ගල්තලාවක ඔවුන් දෙදෙනා තනි විය. සේකර ගීතෙලියු කරදාසිය අමරදේවයන්ට දුන්නේය. ඔහු නිශ්ශබ්දව ඒ කියවන්නට විය. සේකර නිහඬව බලා සිටියේය. ටික වේලාවකින් අමරදේව සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේය. ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක දිග අඩු වැඩි කිරීමට සේකර කැමති විය. සේකරගේ අදහස් අනුව ඇතැම් පාදයක තනුව වෙනස් කිරීමට අමරදේවයන් කැමති විය. ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනා වාදනය කරමින් අමරදේව ඒ ගායනා කරන්නට විය. ගීත රචකයා සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාම ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක ඒ සොඳුරු ගීතයේ බිහිවිය. ගෙවම් නිවන පවන් මට එක්තරා අවස්ථාවක එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී මම මේ අහස යානාවෙන් ඉතා ඉහළින් යනකොට කවුලෙන් පිටට බැලුවාම මට පෙනුනේ විශාල මේ ආකාශයේ පුරාම සුදු පුළුන් ඇතුළේ විශාල වලාතට්ටුවකින් වැහිලා තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ කොච්චර සාන්ත දර්ශනයක්ද කියනවා නම් මට ඒ අවස්ථාව හිතුණා ඉස්සර මේ මහරහත්වරු අහසින් වඩින කාලේ යන්න ඇත්තේ මේ වගේ මාර්ගයක නේද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ওই ගියේ තියෙන වලා අතුල කඳු යටි අතරේ මහරහතන් වැඩිමග ඔස්සේ කියන පාද දෙක දීපාද දෙක මගේ හිතට ආවේ ඒ අවස්ථාවේ. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ වලා අතුල කඳු වැටි අතරේ ඉතින් මේක තව තැනක තියෙනවා සමනල කන්ද ගැන සඳහන් වෙලා. ওই සමනල කන්ද කියන එකත් මා කුඩා කාලේ ඉඳන්ම අපේ ගෙදර මිදුලට බැස්සම නිතරම පේන්න තියෙන දෙයක්. උදේ සවහත් මම නිතර දකින්න දෙයක් සමනල කන්ද ඈතට නිල් පාට කන්ද ඇටිය. ඉතින් රැට මිදුලට බැහැලා බැලුවත් පේනවා මේ යන්තම් ආලෝක ධාරාවේ සමනල කන්ද බැහැලා තිබෙනවා. නිවන් දොරට මඟ පානා කියලා වචනයක් තිබෙනවා මේකේ. මේ කන්දේ හැඩය දිහා බැලුවහම පේන්නේ කන්ද ත්‍රිකෝණාකාර වගේ උඩට ගිහිල්ලා අහසට ඇස යොමු කරනවා ගතියක් තිබෙන්නේ. නිවන් දොරට මඟ පානා සමනොල් රන් කොට මුනුනේ බඳ වියන්සේ අරුණු වලා රන් සලු පැටලේ සුරු සිරි ගුණසිංහ සත්සමුදුර චිත්‍රපටය නිර්මාණය කළ 1967 දී සිය කතා තේමාවට ගැළපෙන ලෙස ප්‍රබල ගීත නිර්මාණයක් අවශ්‍ය විය. සිනමා රූපී ලෙස සමස්ත කතාසාරයම ඒ ගීතයට අන්තර්ගත යුතුව තිබින. දිවිවර පරිසරයක් ජීවිත කේදවාචකයක් මහසයුරේ මනස්කාන්ත බව යටින් නැති ගැඹුරු අඳුරු රුදුරු බව එම ගීතෙන් දැනගිය යුතුව තිබින චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ සෝමදාස ඇල්විටිකලය ගීතේ රචනා කළේ මහගම්සේකරය ගීතේ ගායනා කළේ අමරදේවයන්ය පද රචනය සංගීතය සහ ගායනය ඒ චිත්‍රපටයේ රූප රචනයේ මොනතරම් බැඳීමක් ඇති කළාදයක් 1968 දී හොඳම සංගීතඥයට හොඳම ගීත රචනයට හා හොඳම ගායනයට සරසවි සම්මානය එම චිත්‍රපටයේ දිනාගත්තේය. සම්භාව්‍ය පද්‍ය රීතියට අයත් වන වචන පවා මෙම ගීතය සඳහා ප්‍රයෝගී කරගනිමින් චිත්‍රපට ගීත රචනයේදී පවා මහගමසේකර ස්වකීය ප්‍රබල කවිත්වය ප්‍රකට කළේය. සිනිඳු සුදු මුදු කලා 1964 දී තිස්ස ලියන්සූරිය අධ්‍යක්ෂණය කළ ගැටපරයෝ චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂණය පැවරුනේ WD අමරදේවයන්ටය. එහි එන අදටත් ජනප්‍රිය මේ ගීතය රචනා කළේ මහගම්සේකරය. ගීත නිර්මාණය වීමේදී බිහිවිය හැකි අපූර්ව නාද රටා පිළිබඳව පූර්ව වැටහීමක් සේකරට තිබින. ගත් වහරමින්ම පුරවහරද ඔහු මෙම ගීතය සඳහා ගැබ් කළේය. at the golden සරසවාලා හැඩ දමාලා පාට කරලා මිය බලන්න ආරිත්‍ති ඕරිත්‍ති කම්බි කුරු බෝලමා සරසවාලා හැඩ දමාලා පාට කරලා මිය බලන්න ඒ අත්ත මේ අත්ත අමර ගඟ සතු බෝල ආ ಅಲ್ಲವಾ ඇවිත් මෙහි නැද්ද යම් කෙනෙක් ගන්න ගන්න මාගේ රූපේ මම ෆොටෝජෙනික් නමද ගමද වය සේකර චරිත ත්‍රිත්වය එකට මුණගැසුණු නලදමයන්ති මුද්‍රා නාටකය අතිශය සිත් වශී කරවන්නක් විය. මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශිල්පීන්ගේ එකතුව විශිෂ්ට නලදමයන්ති මුද්‍රා නාටකය ජාත්‍යන්තරගත කරන්නට පවා සමත් විය. නල කුමරුගේ ආකර්ශනීය දේහ විලාසයේ මෙන්ම කීර්ති කදම්බියද දමයන්ති කුමරියගේ ප්‍රේමාවන්ද සිතද සීරුවින් විවරණය කරන ගීතයක් එහි විය. ඇත කඳු කර හිමව පරලේ සිත චන්දන ලපාලු හෙවනේ සුලංගලේ පාව එන්නේ ඔබේ නාමයනේ ඇත කඳු කර මව් අරනේ සිත චන්දන ලපාලු එවනේ රනිල් කලවන් කුළුරවෙන් රනිල් කලවන් කුළුරවෙන් අසු ළඟද මුසකරන්නේ අදේ මෝරන ආදරේ සමේ සොන්න ඉතිරෙන්නේ ඇත කඳු කර හිමව හරනේ සිත චන්දන ලපාලු කුණසේකර යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූවෙක් නොවේ. කාව්‍ය, ගීත, නවකතා, කෙටිකතා රචනයේ මෙන්ම චිත්‍ර ඇඳීමටද සේකර ප්‍රියකලය. සේකරගේ නිර්මාණ පරාසය පුළුල් කළ තවත් නිර්මාණයක් වූයේ ඔහුගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ තුන්මන් හන්දිය චිත්‍රපටයයි. ඒ 1970 වර්ෂයේදී මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේද ඔහුගේ කලන මිතුරු අමරදේවයන්ය. පුතාට දෙය ටිකක් දිහාන. මම බත් කෑවා. මේ ඉතුරුයින් අච්චුකස්තරුවට ගිහිල්ලා දෙගෙන අපි දැන්නේ වලට සල්ලියක් දෙන්න ඇති. ඒ දෙලා එකක් කරපුවා. බෙන්කම කාර්යයත් වේදන් කරන්නේ කවුද? කාලේ වුණා මොකද බං? වැඩේ හොඳට කරනවා. හරි කරන්නේ. ඒ වතුර එකක් ගේන්නද? ඒ හයිසෝන එකක්. එක් එක් කලාවට එක් එක් මාධ්‍යයට අදාළ සීමාවල් එක් එක් මාධ්‍යයට අදාළ බරතල තිබෙනවා. සමහර විට කවියෙන් කරන්ට එකම අත්දැකීම වුණත් කවියෙන් ඉදිරිපත් කරනවට වඩා සමහර විට චිත්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවනි. සමහර විට ඊට වඩා වෙන අත්දැකීමක් සංගීතයෙන් වඩා සාර්ථක විදිහට ඉදිරිපත් කරන්නට පුළුවනි. ඉතින් මේ සාහිත්‍ය මගින් වචන මගින් තමයි අතුම්මං හන්දිය කියන පොත රචනා කළේ. තුම්මං හන්දිය නවකතාවේ තිබෙන අත්දැකීම් වලින් සමහරක් මම ඇත්ත වශයෙන්ම ලබාපු අත්දැකීම් මා කුඩා කාලේ. නමුත් ඊට වඩා වෙනස් මාධ්‍යයක් රූපරාම පාවිච්චි කරලා චිත්‍රපටිය සකස් කළේ. ඉතින් නවකතාවෙන් කියන්න බැරි යම් යම් දේවල් අපිට චිත්‍රපටිය මගින් කියන්න පුළුවන් වුණා ඒක. සිඳි විනි ගල් පර අතරේ කුසි සුදු පෙන පොකුරේ ගලා බසී ගංග ගලා සම්ප්‍රදාය ඇසුර අපේ මිත්‍ර රසිකයන් හැඳින්වුවේ දීපතයි ජීවිතයි කියලා. දීපත අනිවාර්යෙන්ම භාගවසේකද ජීවිත අමරදේව කියන පතන. මා හිතනවා ඔබ මේ උරණ වෙන්නේ මේ ජීවිත ඊටාම උචිත පදයක් මේ සංගීතය නිර්වචනය කරන්නට. මේක මම පමණක් නෙවෙයි. මේ ශෙලි නැමැති මේ කවියා ලියා තිබෙනවා. Music loosens the serpent which care has bound and 44 sound like enchanted wine. මම මේ වයින් අපිට මතක් වෙනවා. ඒ නිසා මම ඒක ලිව්වා වගකීම් ගොර සපුන් සිත බඳන දල යදම් සිඳ හෙළන මහ සවිය සංගීතයයි වගුරුවයි නී නදඹ සදිසි රස මදිරා පොතයි ජීවිතයි ඒ දෙකම මත එපා පොතයි සිතයි හේතකම මත එපා යුග නයන දීපතයි යුග නයන දීපතයි රස ශ්‍රවණ නිවිතයි මා පතන දීපතයි නිවිතයි ඔබ සතුයි දීපතයි ජීවිතයි අවන් අල නැති සුරා ලවන් විත පුර පුරා වහත් බැල්මෙන් නුරා රහත් ගී කිය කියා දී පොතයි ලංකාවේ නිර්මාණය වූ ගීතයක් ලන්ඩනයේදී පළමුවර්ත ප්‍රචාරය වී ඒ ශ්‍රී ලංකීය ස්වාභිකින්ට අසන්නට ලැබුණු විරල අවස්ථාවක් සීකරහා අමරදේවයන්ගේ ඉතිහාස කතාවේ වේ. ඒ 1965 වර්ෂයේදී ඒ පුවත ඉතාමත්ම රසවත් පුවතක්. මෙහිදී අපට ප්‍රවීණ සංවේදන ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම් සිහිපත් කරන්නට වෙනවා. මෙතනදීත් මම හිතනවා අප මිත්‍ර එච්.එම්. ගුණසේකර මහතා වසර 1965 BBC ආයතනයේ සිට සංදේශය මෙහෙයවුවා. ඒ වසර 1975 වෙසක් දින ලන්දනයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රචාරය කිරීම සඳහා වෙසක් ගීයක් රචනා කොට නිර්මාණය කොට ඒ ලන්දනට යවන්නට සිදු වුණා. ඒ කාර්යයට සහභාගී වුණා ලීලා ගුණසේකර මහත්මයාත්. එවකට අපහ එක්ව කටයුතු කළ ගුවන්විදුලි නිවේදන ශිල්පයේහි දුලබ ප්‍රතිභා ප්‍රකට කළ තිලක සුධර්මන්ද සිල්වා මහතා. සුධර්මනු ලීලත් එක් වෙලා ශේකර ලවා මේ ගිය ලියවාගෙන මාලවා තනුගත කොට එංගලන්තයට යවුවා එංගලන්තයේ සිට ලංකාවට වෙසක්දා විසාරේ. අහසක් සක් වල ඒකටදී වාග් ලාවන්‍යයි සජීව භාවධ්වයයි සංයෝග වෙලා සිංහල ගීත සාහිත්‍ය එකලු කළා පෝෂණය කළා මේ ලොව යම් කිච්චේ එක පුද්ගලයෙක් කරපු ලියුමක ඉතින් එයා ගිහිල්ලා බොහොම ආසාවෙන් මේක බැලුවා. එයාගේ ඇසට කඳුළු විනුවා මේක බලනකොට ආදි වශයෙන් විස්තරයක් කියලා වල තිබුණා. ඉතින් මම ඒ වෙලේ කල්පනා කළා අපිට කැමති මිනිස්සු ඉන්නවා. නමුත් අපි ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. ලෝකෙ කොහේ හරි නැත්නම් ලංකාවෙම විශාල ඈත පළාත්වල අපි කවදාකවත් මුණ ගැහිලා නැහැ. නමුත් මේ මිනිස්සු අපිට ආදරෙයි. අපි මේ මිනිස්සුන්ට ආදරෙයි. අධ්‍යාත්මික වශයෙන් අපි ඒකට බැඳලා ඉන්නවා. නමුත් අපි කවුරුත් දන්නේ නැහැ. නන්නාඳුනා ඔබගේ අත්තකුරින් කියලා ලියන මැලවි කියලා කිව්වේ. ඊට පස්සේම කෙනෙකුට ඉන්න ඊටාම හොඳ මිත්‍රයෝ, ඊටාම හොඳ අසල්වාසියෝ ඔහු වෙන්න පුළුවන් කවදාකවත් දැක්කේ නැත. දුක් like the උත්තම සංගීතඥයා වන්නේ වහන්සේ කරන්නේ. එදා 60 70 දශකයේදී මෙරට ගීත සාහිත්‍යකත පෝෂණය කරන්නට සීකර කළ මෙහෙවර හා ස්වභාවිත සංගීතයේ පෝෂණයට අමරදේවයන් කළ මෙහෙවරේ වටිනාකම ගිනිය හැකිද? සීකර අමරදේව සුසංයෝගය ආනන්දෙන් ප්‍රඥාවට ශ්‍රී ලාංකීය ශ්‍රාවකයන් ගෙන ගියේය. නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශේ අවදි කරනු මැන පියාණනේ ගුවන් විදුලි ගීතය වේදිකා නාට්‍ය මුද්‍රා නාට්‍ය චිත්‍රපටයේ වැනි කලාංග රසක් පුරා පැතුරුණු ඔවුන් දෙදෙනාගේ નિસર્ગ ප්‍රතිභා මහිමය සැබවින්ම අසිරිමත්ය සීකර හා අමරදේව මෙහෙවර බින්බින්ම ගත්තද එකට එක් කරගත්තද එය ලියා කියා නිම කළ නොහැකි වටිනාකම් සම්භාරයකි ඒ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කළ නුනන පියාණනේ පසුනො පසින දීවිය පිතුම් බව දෙසට දැට විදහා පිටපත නිෂ්පාදනය සහ කතනය හිමානන්ද රාජපක්ෂ ගීනේ නම් සුබරාත්‍රයක් නිදහස සල්ගලාජයට මාගේ රේස අවදි කරගන්න යානනේ Thank you.